කීපයක් පුරාම මේ ස්ථානයේ සියලු සමාධි ප්‍රඥා කියන ප්‍රතිෂ්ඨාවන් පූර්ණ කරමින් මේ නිවන් මඟ ගමන් කළා. අප දන්නවා බොහෝ දෙනෙක් බොහෝ කාලයක් භවනාන්ත ප්‍රතිදිනවා. ඒ වගේම අවශ්‍ය තරමට වීර්යයක් කරනවා ප්‍රඥාවක් තිබෙනවා. නමුත් ඒ අයට මේ භවනායන සාර්ථක ප්‍රතිඵල ගන්නට බැරි වෙලා තියෙනවා. ඒක හේතු තිබෙනවා ඒ හේතු වලට ප්‍රතිකර්ම කරන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙන නිර්වාණ සාක්ෂාත්කම් සමාලු. මා දන්නා බොහෝ දෙනෙක් මේ සිටින අයගෙන් දීප දෙනෙක්ම ආර්යෝපවාද සම්මිත හසුච්චයන ආර්ය කියන්නේ නිවන් දිය සෝවාන් වූ ගිහියෙක් කෙනෙකුට. එවැනි අයෙකුට යම් කෙනෙකුට උපවාද කරන්න තියනවා නම් දැනවත් හෝ නැදනවත් ඒ ජීවිතයේදී කොයි අන්දමින් උත්සාහ කළත් ඔහුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට බැහැ. ඊට අමතරව ආලෝකවාද කන්නේ විපාක වශයෙන් නරකතනක උපදින්නට සිදු වෙනවා. එම නිසා සමාගයේ සිටින්ම විමසීමක් කරලා බලන්න කාට හරි සුවඳ කරලා තියෙනවද කියලා. එහෙම හිතලා විශේෂයෙන්ම එවැනි උපවාද කරපු අය සිටිනම් ආවනම් ඒ අයගෙන් සමාව ගන්නම ඕනේ. වරද්ද වරක් කරලා මදි අපට අර ලැබුණු උපදේශ අනුව දෙවියන්ගෙන් ලැබිච්ච උපදේශ අනුව අපට ප්‍රකාශ කරන්න තිබුණා හැම දවසෙම දවසට නමත වේගානේ දිනපතාම ආවන් ගන්නයි කියලා තමයි. උදේට තුන්සරේ දවසට පාස් දවල්ට තුන්සරේ සවස්ට තුන්සරේ දිනපතාම කරන්නට කියලා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා, ඒ වගේම නිවන්ගේ ආර්යතුමාණන් වහන්සේලාට අපගේ කලින් <clears throat> සිතින් වචනේ යන තුන්දරින් අප දැනුවත් හෝ නැදනුවත් යන වරදක් දෙන්න ඒ ආර්යතුමාණන් වහන්සේලාගේ මම සමාව අධිනි සමාවනසේක්වා කියා ඒ සමාව වරද දෙවරක් නෙවෙයි බොහෝ වාරයක් දැකීතු වෙනවා එසේ නොකළොත් අපේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. යම් කිසි ආර්යෝත්ම ජීවත්වල සිටී නම් ඒ ජීවත්ව සිටින ආර්යයන් වහන්සේ වෙත ගොස් සමාගයේ වර්ධ කියලා සමාව ගැනීමයි සුදුසු. එතකොටයි නියම විදියට සමාව ලැබෙන්නේ. ජීවතුන් අතර නැති අයෙකු වෙන්නම් අර විදියට සමාව ගත්තාම ප්‍රමාණවත් වෙනවා. එම නිසා අප දන්නේ නැතුව සමහර විදාපාතින් එවැනි වැරදි සිදුවී ඇති ආර්යයන්ගේ සමාව ගැනීම සෑම භාවනාවට වාඩි වෙන වාරයක් පාසාම කරන්නට මේ පින්වත් අය සිතා ගන්නවා. ඒ පළවෙනි එක අපේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල මෙතෙක් අපට නෙලා ගන්නට බැරි වූ කරුණු අතුරින් තිබෙන පළවෙනි එක එක. එතකොට ඒ අනුසරව මේ කියන කරුණු භාවනාව ටිකක් දියුණු ආයතනය තමයි පටන් ගන්න ආයතනෙදී ඒ අය හිත විපිලිසර කරගන්නට එපා මේ කියන කරුණ අසලා. භාවනාවෙන් නිර්වාණ සාර්ථක ප්‍රතිඵල ගන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් අපතල ඊට අදාළ වන විදර්ශනා ඥානයන්ගේ දියුණුවක් ලැබෙන්න වෙනවා. අපේ සිත තුළ සමාධි මාත්‍රයක් ඇති වූ පමණින් සිතේ එකතු භාවයක් ඇති වූ පමණින් අරමුණේ සිත පවත්වා යෑමට හැකි වූ පමණින් අපට නිවන ලැබෙන්නේ නැහැ සමාධිය පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ ප්‍රඥාවසේ අයුරින්ම වැඩි තිබෙන්න ඕනේ නිර්වාණය සාක්ෂාත් කිරීමට එන නිසා විශේෂයෙන්ම මේ තියෙනවා විදර්ශනා ඥාන 16ක් ඒ 16 අතරින් පළවෙනි විදර්ශනා ඥානය තමයි සම්මතන ඥානය කියන එක සම්මස්තනේ ඥානය සම්මස්තනේ කරනවා කියන්නේ නුවණින් විමසනවා කියන එක. ඒක ඇත්ත වශයෙන්ම භාවනාව තුලින් කරන ක්‍රියාවලියක් නෙවෙයි. භාවනාව කිරීමට කළ යුතු වැඩක්. ඒ කියන්නේ මූලික කර්මස්ථානයේ වූ අපි හිතන දාහනික ආනාපාන සතිය නැත්නම් දෙන්නේ නැකලින් එහෙම නැත්නම් මරණානුස්සතිය පිළිකොල්ව කවර අරමුණකට හරි සිත මෙහෙවීමට ප්‍රථමයෙන් මේ සම්මස්ත්‍රය කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. අපි පැහැදිලිව මිතා ප්‍රත්‍යක්ෂ ලෙසම දන්නවා ඒ සම්මස්සන වශයෙන් ලබා ගන්නා ඥානය භාවනාවේ සාර්ථක පද ප්‍රතිඵල ගැනීමට මහෝපකාරී වන බව. ඒ සම්මස්සන ඥානයේදී අප දැනගන්නට ඕන විශේෂයෙන්ම මේ සංස්කාර ධර්ම හේතුන්ගෙන් හටගත් සියලුම ධර්ම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසීමක් කරන්නට. මේ වර්තමානයේ පවතනා වූ ප්‍රාණයක් ඇති සහ ප්‍රාණයක් නැති අජීවී සජීවී සියලුම වස්තුන් ඒ වගේම තමයි පංචස්කන්ධ ලෝකය බාහිර පංචස්කන්ධ ලෝක මේ සියලුම ධර්ම සත්‍ය වශයෙන්ම අපට සම්මත ඥාන තුළින් පෙනෙන්නට ඕනේ අනිත්‍ය බව. ඒ වගේම මේ සංස්කාර ධර්ම දුක්ඛ බව, ඒ සංස්කාර ධර්ම අනාත්ම බව. මේ අවබෝධය අපට තිබෙන්නටම ඕන. මේට අමතරව අතීතයේ තිබුණු සියලුම සංස්කාර ධර්මත් වර්තමානයේ පවස්නාව සංස්කාර ධර්මත් එසේම අනාගතයේ ඇතිවන සියලුම සංස්කාර ධර්මත් මෙලෙසින්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන විමසීමක් සම්මර්ථනය කිරීමක් නුවණින් නිදා නුවණින් ප්‍රත්‍යක්ෂා කිරීමක් අප විසින් කළ යුතු වනවා මූලික කර්මස්ථානීයම සිත නෙහෙවීම තුළින් කෙනෙකුට නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන් මේ සම්මස්තන ඥානය කලින් ආත්මලෝ හෝ මේ ආත්මයේදී හෝ මේක ප්‍රථම වඩා සිටිනාන. එසේ නැති කෙනෙකුට මෙන්න මේ අනුපාඩුව තිබෙන සාක්කල් අපට සාර්ථක ප්‍රතිඵල ගැනීමට නොහැකිවන්නට පුළුවන්. එම නිසා මේකින් අත්ය භාවනාවේ යම් කිසි අවස්ථාවක කර්මස්ථානයේ සිට පිහිටවන්නට නොහැකිනම් අන්න ඒ අවස්ථාවේදී මේ සංස්කාර ධර්මයන් ජීවි අජීවී සියලුම ධර්මයන් අනිත්‍ය යන ආකාරය ඒ තුළින් දුකක් ඇතිවන ආකාරය එය ආත්ම නොවන අනාත්ම වූ ශූන්‍ය වන භව අවබෝධ කරගන්නට සිතා බලන්නට ඕන. එය අර්මා කලින් කී ආකාරයෙන් පස් ආකාරයෙන් විමසීමක් කරන්නට ඕන. බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම සූත්‍ර පිටකේ පුරාම වදාළන තිබෙනවා මේවා 11 ආකාරයකින් බලන්නේ කියලා. අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් අතීතණේ අනාගත පච්චුප්පන්න වශයෙන් ආසමාගයේ වශයෙන් බාහිර වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් මේ කොටස් පහයි අපි ජීවේ කරන්නට කියන තව කර්ම හයක් තියෙනවා සුකුම වශයෙන් ඕලාරව ඕලාරික වශයෙන් කියන්නේ ජීවන සුකුම කියන්නේ සුකුම කියන වචනේට සාන්ත කියලා හිතමු හොඳ වාග්ය අදහස ඕලාරික කියන්නේ ගොරෝසු කියන අදහස ඊළඟට සීන වශයෙන් පණීත වශයෙන් සීන කියන්නේ පහත් ප්‍රණීත කියන්නේ උසස් ඒ වගේම දුර වශයෙන් සාන්තික වශයෙන් ළඟ ඈත මේ කරුණු හයතරම ප්‍රයෝජනවත් වන්නේ නැහැ අර මා කලින් කියපු කරුණු පහ හොඳටම ප්‍රමාණවත් නිර්වාණය සාක්ෂාත් කිරීමට මොකද දෙවියන් ප්‍රණීත සුඛ ආගන් දේවල් විමසීමට ඒ පිළිබඳ নানা අවබෝධයක් අපසල තිබෙන්න ඕන එවැනි අවබෝධයක් නැති නිසා එවැනි ගැඹුරු අවබෝධයක් තරම්ම අවශ්‍ය නොවන නිසා අර මා කලින් කියපු ආකාරයට අතීත අනාගත වර්තමාන සහ අධ්‍යාත්මික භාර යන පස් ආකාරයෙන් මේ සංස්කාර ලෝකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසීමක් කරන්නට ඕනේ සම්මස්තණය කරන්නට ඕනේ මේ පින්වත් අයගේ භාවනාවේ තුලින් මේ සම්වර්ධනය කිරීම සිදු වී තිබෙනවද නැද්ද කියලා මේ පින්වත් අයටම දැන් තේරෙනවා ඇති. අන්න එවැනි සම්වර්ධනය කිරීමක් ඇති වී නැත්නම් එය අද දින කරන්නට උත්සාහ ගන්න හැකි අයෙක්. මේ සාමාන්‍ය භාවනා දිනුවයටයි අප කියන්නේ මූලික මුලින් ඉඳලා කතා භාවනා කරගෙන යන අන්ත නෙවෙයි. භාවනා විතා උසස් අයට සමාගයේ භාවනා කටයුතු කරන්නට පුළුවන්. මේ මෙතෙක් කල හුඟක් කල භාවනා කරලා වීර්යය වඩන ප්‍රඥාව තියෙන ඒ වගේම නිවන අවබෝධ වීමට තනම් පාන් මේ ශක්තියක් තිබෙන බව හැඟෙන. නමුත් නිර්වාණ ධාතුව අවබෝධ වූ අය විසින් එසේ කටයුතු වනවා. මේ පළවෙනි විදර්ශනා ඥානය. ඊට අමතරව අප දැනගන්නට ඕන ඊළඟ විදර්ශනා ඥාණයෙන් ඇතිවන කරුණු අවබෝධ කර ගැනීමට පච්චය පරිග්‍රහ ඥාන. පච්චය පරිග්‍රහ කියන්නේ හේතු සහ ඵල දක්නා නුවණ. මේ විශේෂයෙන්ම අපි බලන්නේ පංචස්කන්ධයේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පච්චය පරිග්‍රහ මේවා ඇතිවීමේ හේතු ඇති මේවා යම් යම් හේතුන් නිසා ඇති වෙනවා. ඒ හේතුන් නැති වෙනකොට නැති වෙනවා. මේක ඉස්තරේදී අපට ඇතිවීමට යන උද්‍යප්ප්‍යාන පස්සය උද්‍යප්ප්‍යාන පස්සී කියන පස්සය ඇති කර ගැනීමට උද්‍යප්ප්‍යාන ඥානය පහළ කර ගැනීමට උපකාර වෙනවා මොනවද මේ හේතු ඵල මොනවද මේ පච්චය මේවා ඇති වෙන හේතුන් පංචස්කන්ධය ඇති වෙන හේතුන් ඒකනත් විමසීමක් කරන්නට ඕනවා මොනවද ඒ විමසීම රූපස්කන්ධයේ ඇතිවීමේ හේතුවක් තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ස්කන්ධ හතරේ ඇතිවීම හේතු තියෙනවා. මේ ඇතිවීම හේතුව අපි දකින්නට ඕන. රූපස්කන්ධය පහළවන්නේ ඒක ඇති වෙන හේතු අතර මේ මනුස්ස ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් අප කතා කරනවා නම් මේ මනුස්ස රූපස්කන්ධයේ පැවතෙන උපදිනාට පසුව පවතින හේතු රාශියක් තියෙනවා. පළවෙනි එක ආහාර. ආහාර නිසායි අපේ මේ රූපස්කන්ධය පවතින්නේ. ආහාර නොගත්තා නම් රූපස්කන්ධේ පවතින්නේ ආහාරය පච්චේ වෙනවා ප්‍රත්‍ය වෙනවා මේ රූපස්කන්ධේ පැවතීමට ඊළඟට ශීත උෂ්ණ දෙකත් මේ රූපස්කන්ධේ පැවතීමට හේතු වෙනවා අතිශයින්ම සීතල තැනකට අප ගියා නම් මෙහෙම හිම මිදෙන තැනකට වෙනි මේ ශරීරය එතනම මලකුණක් බවට පත් වී කඩාගෙන වැටෙනවා අතිශයින්ම උෂ්ණ සහර ආකාන්තාරයේ මැද වෙන තැනකට අපි ගියා නම් එවලේම අපේ ජීවිතේ නැති වෙන උෂ්ණත්වය දරා ගැනීමට බැරුව එනිසා මේ බාහිර වශයෙන් ඇති සීත උෂ්ණ දෙකත් මේ ශරීරයේ පච්චේ ධර්මයක් පැවැත්මට හේතුපාරවන ධර්මයක් ඊට අමතරව අපේ කර්ම ශක්තිය ඒකයි ප්‍රධාන එක අතීතයේ අප කුසල කුසල කර්ම ශක්තිය තියෙනවා ඒක කුසලයේ පරිණේක විපාක වශයෙන් මේ මනුස්ස ලෝකයේ ඉපදුනේ ඒ කර්ම ශක්තිය මේ රූපස්කන්ධය ඇතිවීමේ හේතුවක් ඊට අමතරව අපේ සිතේ පැවැත්ම මේ රූපස්කන්ධයේ පැවැතීමට හේතුවක් මේකට කර්ම චිත්තේතු ආහාර කියලා පොත්පත්වල දැක්වෙනවා. මෙන්න මේ කොටස් හතරෙන් අපේ රූපස්කන්ධයේ පවතින ආකාරය, පච්චය ප්‍රත්‍ය වෙන ආකාරයේ රූපස්කන්ධයේ මේ ධර්ම හතර අපි අවබෝධ කරගන්න ඕනේ සම්මස්තණය කිරීමක් තුළින්. විමසීමක් තුළින්. ඒ ඇතුණු රූපය ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයෙන් රූපස්කන්ධත් නාමස්කන්ධත් කියන පංචස්කන්ධයේම ඉස්සල්ලාම පහළ වෙන හේතුවක් තිබෙනවා. ඒ පාලවන හේතුව තමයි මෞපුසට ප්‍රථමයෙන්ම එන හේතුව. මොනවද? අපි මේ රූපය මමය මගේ කියලා අල්ලාගෙන සිටිනවා ඒ නිසාම අපිට මේක අසහනින්නට බෑ. අප බාහිර සංස්කාර ලෝක එලෙසින්ම අල්ලාගෙන ඉන්නවා උපාදාන කරගෙන එම නිසා බාහිර සංස්කාර ලෝක අසහනින්නට බෑ. ඒ වගේම මේ අප තුළ කුසල අකුසල කර්ම රැස් කිරීමේ ශක්තිය තියෙනවා රැස් කරපු ශක්තිය තියෙනවා රැස් කරන ශක්තිය තියෙනවා මේ කුසල අකුසල කර්ම ශක්තිය අපි අතහැරලා නැහැ කර්මක්ෂය කරලා නැහැ එම නිසා කුසල අකුසල ශක්තිය මරණ මොහොතේ පවතිනවා ඊට අමතරව මේ සියලුම සංස්කත ධර්ම මේ නාම රූප ධර්ම දුකක් කියලා ගන්නෙත් නැහැ ඒ පැවතීම ඒකාන්ත දුකක් කියලා ගන්නෙත් නැහැ නමුත් මේ නොදැනීම නිසා අපි මේ රූපස්කන්ධත් නාමස්කන්ධත් කොයි හෝ භවයක පවත්වාගෙන යන්නට අවශ්‍ය භාවය සබා වෙන සිටිනා. මේ එකාකින් මම කියලා මගේ කියලා අල්ලාගෙන අනිත් පැතින් කර්ම රැස් කරගෙන මේක අතහැරීමට නොහැකිව මේ විදිහට තියෙනකොට ඊට අමතරව පසුපසින් මේවා නොදන්නා මෝඩකම තිබෙනවා. බෞද්ධ යසදී සිටීමේ ආශාව අපතුල තිබෙනවා. මේවැනි ධර්ම නිසා ඉස්සල්ලාම මේ ආත්මයෙන් අපි මැරෙනකොට ඒ ආත්මයෙන්ම අපේ ජාතිය සේවුනේ නැහැ. නැවත අපට ඉපදින්නට සිදුවනවා. මේ ඉපදීම සිදුවුනේ ඉස්සල්ලා මෞර්ස අන්නාර කියපු කරුණු ටික තිබෙන තාක්කල්. තිබුණ නිසා ඒ උපදීම නැති කිරීමට යන මේ මාර්ගයේදී අප විසින් ඉපදීම නැති කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔය කියන කරුණු පහය සම්පූර්ණයෙන් මුළුණු පුටා දාන්නට සිදු වෙනවා. මේ தත්ත්වය අවබෝධ කර ගැනීමට මේ පච්චේ පරිග්‍රහ ඥානය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම උසස් මාර්ගඵලලාභීන්ට මේ தත්ත්වය මෙන්න මේ මා මේ කරපු කියපු කරුණ ටික ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම ඉතාමත්ම උපකාර වන ධර්මයි. එම නිසා ඒ ගැන විමසීමක් කරන්න ඕනේ මේ රූපස්කන්ධය ඇතිවීමේ හේතුව. තව අපේ වේදනාව ඇති වෙන එකක් හේතුවක් තියෙනවා. වේදනාව කියන එක සුඛ දුක්ඛ උපේක්ඛා සැප දුක මඳහත් වේදනාව කියන්නේ සියල්ලම ධර්මයේ ඇතුළත්. වේදනාව ඇතිවන්නේ ස්පර්ශයක් ඇති වෙච්ච නිසා. ඇහැට රූපයක් ගැටීම තුළින් ඇහි පහළ වෙන සිත ඇති වෙනවා ඒ තුලින් ස්පර්ශය පහළවනවා. ඒ ස්පර්ශය පහළ වීම නිසාම ඒ රූපේ දැකීම තුලින් අපිට සෝමනස්ස නැත්නම් සතුට වෙන දෙන වේදනාවක් නැත්නම් සුඛ වෙන දෙන වේදනාවක් නැඳපත් වේදනාවක් ඇති වෙනවා. දැන් මේ මා කියන බණ මේ වචන හිත වෙනවා ඒක ශබ්දයේ අරමුණ කන තියෙනවා ඒක ඉන්ද්‍රිය මේ ශබ්දයයි ශබ්දයේ ගොස් කන්නේ වැදුනට පසුව ඒක දැනගන්න සිතක් ඇති වෙනවා. අන්න ඒවිච මේ ධර්මයේ ඇහෙනකොට මේ තින්වත් අයගේ සිත තුළ උපේක්ෂා වේදනාවක් ඇති අවශ්‍ය නම් මේ වචනයකින් මේ තින්වත් අයගේ සිත තුළ සෝමනස්ස දහගතේ සතුට වේදනාවක් මට ඇති කර දෙන්නට පුළුවන්. මේ මොකද පස්සේ නිසා වේදනාව ඇති වෙනවා කියන එක ඒ ආකාරයෙන් සෑම ඉන්ද්‍රයකට අන් ඉන්ද්‍රියකටම ඉන්ද්‍රියක් කිරීම මෙනෙහි කරමින් බලන්නට ඕන. කනටත්, නාසයටත්, දිවට, ශරීරයටත්, මනසටත්. මෙන්න මේ පස්සේ නිසා වේදනාව ඇති වෙනවා. පස්ස පච්චා වේදනා කියලා බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙනවා. අර අවිද්‍යාව පත්‍ය සංඛාරාදී වශයෙන් පත්‍ය සම්පාද ධර්මයන් විස්තර කරන අවස්ථාවලදී ඊට අමතරව දැන් සංඥාව ඇති වෙන හේතු සංඛාර ඇති වෙන හේතු විඥාන ඇති වෙන හේතු. මේ සංඥා ඇති වෙන්නේ අර වගේම පස්සේ නිසා සංස්කාරය ඇතිවන්නේ පස්සේ නිසා බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම වදාළා තිබෙනවා. ඒකත් අපි දකින්න ඕන. විඥානය ඇතිවන්නේ නාම රූප නිසා කියලා බුදුහාමුදුරුවෝ වදාළා තියෙනවා. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් කියලා. එතකොට එම නිසා මේ අපේ සිත පහළවන්නේ කොහොමද? කන තුලින් ඇති වෙන සිත්, ඒ අනිකුත් ඈ තුලින්, නාසය තුලින්, දිව තුලින් ඇති වෙන සිත්, ශරීරය තුලින්, මනස තුලින් ඇති වෙන සිත් ඇතිවන්නේ කොහොමද? මේවා ඇතිවීමට ඇතිවන්නේ නාම රූප දෙක පවතින නිසා. අපේ රූප ගොඩයි නාම ගොඩයි පවතින නිසා. මේ නාම රූප කිව්වේ මේ ඉන්ද්‍රිය ධර්ම ඒ වගේම ඒට ගෝචර වන බොහෝ අරමුණු කොටෑම අරමුණක් නෙවෙයි. මේ අරමුණු පවතින පවතින්නට ඕන සිතක් ඇතිවීමට. ඒ වගේම සිතක් ඇතිවීමට නම් අපේ චිත්ත පරම්පරාවේ භවංග චිත්ත පරම්පරාවේ නොසිලී පැවැත්මක් තිබෙන්නට ඕන. අපි සම්පූර්ණයෙන් මෙතන සිහි නැති කරලා තියෙනවා නම් අපිට සිතීලින් නැහැ චිත්ත පරම්පරාව පවතින්නේ නැහැ. නැත්නම් අපේ නාසය සම්පූර්ණයෙන් අත්‍යකම් වසාගෙන තිබුණා කියලා හිතන්න ගඳ සුවඳක් අපිට දැනෙන්නේ ඇයි රූපේ නැහැ. මේ විදිහට නාමයක් රූපයක් නිසාම විඥානය ඇති වෙන බව අවබෝධ කරගන්න ඕන. මෙන්න මේ පස්සේ පරිග්‍රහ ඥාන මේකා පිටියෙන් වචන කීපයක් ප්‍රකාශ කළේ අප ඇති කරගන්න ඕනේ භාවනාවෙන් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වෙනවා. මේවා සම්මස්නය කිරීමක් තුළින් නුවණක් නුවණින් විමසා බැලීමක් තුළින් මූලික භවනා කර්මස්ථානයේ සිට මෙහෙයෙන් ප්‍රථමයෙන් කිරීමයි වඩා සුදුසු. ඊට අමතරව තව එකක් තියෙනවා ඊළඟ විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. නාමයේ සහ රූපයේ වෙන් කර ගැනීමේ හැකියාව ශක්තිය මේ ගැන අපි මේක ප්‍රථමයෙන් කතා කරලා තියෙන නාම රූප පරිච්ඡේදයේ පිළිබඳ නාමයේ සහ රූපයේ වෙනම දෙකීම. අපි කවර භාවනාවක නිරත වුණත් නිවන් යාමට නම් ඒ භාවනාව තුළින් මේ නාම රූප දෙක වෙන් කර ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. උදාහරණයකට පින්දෙනවා හැකිලෙනවා කියලා භාවනා කරනවා නම් පින්දීම රූපයක් හැකිලීමත් රූපයක් පින්දෙනවා හැකිලෙනවා කියන දැනෙන එක දැනීම නාමයක් ආස්වාද ප්‍රාස්වාද භාවනාවේ නිරත වෙලා සිටිනවා නම් ආස්වාද ප්‍රාස්වාද කියන්නේ වායෝ ධාතු රූපයක්. ඒක නිමිති කරන එක නාමය රූපයක්. නාමය චිත නාමයක් ධර්මයක්. පිළිකුල් භාවනාවේ එකේ කොටස් නාම රූප වශයෙන් වෙන් කරමින් භාවනා කරන හැටි අප මේක පරිපූර්ණයෙන් කතා කරලා තියෙනවා. එම නිසා මේ විදිහට නාම රූප ගැන අවබෝධයක් අපට තියෙන්න ඕන. මේ වාක්‍ය කියන්නේ ඇත්ත වශයෙන්ම විදර්ශනා ඥාන පහළ වීමට උපකාර වන ඥාන ධර්මයේ කියලා. හේතු උපකාර වන ඥාන ධර්ම. කලින් කියපු සම්මච්ඡන ඥානයත්, පසුව කියපු පච්චේ පරිග්‍රහ ඥානයත්, ඊට පසුව කියපු නාම රූප පරිච්ඡේද ඥානයත් අපේ ඉදිරියේදී ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙන <clears throat> නව මහා විදර්ශනා ඥානයන් ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඒක නිසා මේ පින්වත් අය අද භාවනාවේදී අද වශයෙන් පැයක්වත් මේ සම්මස්තණය කිරීමට හිත මෙහෙවන්න <clears throat> විශේෂයෙන්ම භාවනාව හොඟක් කල් කරලා ඇති අය තමාට ප්‍රඥාව කාර්මී ශක්තිය තියෙනවා කියන තියෙනවා කියලා හිතන අය මේ ජීවිතයේදී මට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් කියන හැඟීම තිබෙන අය විසින් එසේ කටයුතු කරන්නේ මේ ජීවිතේදී මට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන හැඟීම පාරමී ශක්තියක් තුළින්ම හදවත තුළින් මතුවන ධර්මයක්. සෑම කෙනෙකුගේම සිත තුළ ඒක ඇතිවන්නේ නැහැ. ඒ මෙසිතක් ඇති වෙනවා නම් ඇත්ත වශයෙන්ම ඔහුට ඒ චිත්ත ශක්තිය ඇතුලේ පාරමී ශක්තියේ ප්‍රබලතාවයේ මත ඔහුට ඒකාන්තයෙන්ම මා හිතන හැටියට නම් මේ මාර්ගඵලයක් අවබෝධ කරගැනීමේ ශක්තිය තිබෙනවා. එනිසා මේ සම්මස්තන ඥානයත් පච්චේ පරිග්‍රහ ඥානයත් ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානය දැන් සිටින සත්‍යයට වඩා පළල්ව විසඳව ගැඹුරුව අවබෝධ කර ගැනීමට උත්සාහයක් දරන්න එවැනි පළපුරුදු යෝගාවචරයන් විසින් ඊළඟට එතනින් එහාට තියෙන්නේ ඇත්ත වශයෙන්ම භාවනාවේ ප්‍රායෝගික භාවනාව තුළින් අත්දකින විදර්ශනා ඥාන උද්‍යප්පේ ඥානයේ පටන් අපේ කවර භාවනාවක නිරතුණක් නිවන් යෑමට බලාපොරොත්තු වෙනවා නම් මේ පංචසුපාදානස්කන්ධේසු උද්‍යප්ඥානපස්සී විහෙරති මේ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම දැකමින් වාසය කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමාධි භාවනා කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙනවා මෙහෙම දේශනා පාඩයක් අත්‍විධික්කවේ සමාධි භාවනා ආස්වානං භාය සංවත්තති. මහණෙනි මේ ආශ්‍රයන් සිතීමට සියලුම කිලේශ ධර්මයන් ප්‍රහීන කිරීමට හේතු වන භාවනා ක්‍රමයක් තියෙනවා සමාධි භාවනා ක්‍රමයක් මොකද්ද ඒ භාවනාව? ඉද වික්‍රේ වික්ඛු පංච සුපාදානස්කන්ධේසු උද්‍යප්ඥානපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්සංගමෝ ඉති වේදනා ඒ ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්සංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්සංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාන සම්පයෝජ සංඛාරාන අත්සංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සම්පයෝ ඉති විඥානස්ස අත්සංගමෝ මේ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට නම් සෑම කෙනෙක් විසින්ම කළ යුතුයි පංචසුපාදානස්කන්ධේසු උද්‍යප්ඥාන පස්සී විහෙති මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරනවා ඉති රූපං මෙන්න රූපය. ඉති රූපස සමුදයෝ මෙන්න රූපය ඇතිවීමේ හේතුව. ඉති රූපස් සංගම මෙන්න රූපය නැති වෙන ආකාරය. අර පස්සේ පරිග්‍රහ ඥානෙ ඇති කරගන්නට කීවේ අන් කිසිවක් නෙමෙයි මෙන්න මේ සත්‍යය පහසෙන් අවබෝධ කරගැනීමට හේතු වීමට. ඉති වේදනා මෙන්න වේදනාව මෙන්න වේදනාවේ පිටි වේදනාවේ සමුදයෝ මෙන්න වේදනාව ඇති වෙන හේතුව ඉති වේදනාවේ අත්සංගමෝ මෙන්න වේදනාව නැති වෙන ආකාරය ඉති සංඥා ඉති සංඥාය සංදේශ සංඥාය අත්සංගෝ මෙන්න සංඥාව මෙන්න සංඥාව ඇතිවීමේ හේතුව මෙන්න සංඥාව නැතිවීම මේ විදිහටයි අන් සංස්කාර ගැන කතා කරන්නේ විඥානය ගැන කතා කරන්නේ මේ ඇයට තේරම ඇති අර පච්චේ පරිග්‍රහ ඥානයේ හේතු හේතුයෙන් හටගන්නා ආකාරය දැකීම මේ කියපෝ පංචස්පාදානස්කන්ධයේ උදේවැ දැකීමට ඉතාම ළඟින් සමීප වෙමින් හේතුපකාර වන බව. එම නිසා අපේ කුයි භාවනාවක නිරත වුණත් නිවන් ඥානට බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්නටම ඕන. එසේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමක් දකින්නේ නැතුව කිසිම දවසක අපට නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. යම් දෙයකින් අතීත සංසාරයේ අපි මෙවැනි පංචස්පාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම අරමුණු කරමින් භාවනාව ප්‍රගුණ කරගෙන සිටියා නම් සමහර විට ධම්මස්ත්‍රණය කරන කාලය තුලදී පවා කෙනෙකුට නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්. මොකද අතීතයේ පාරමී ශක්තිය තිබෙන නිසා එසේ නැති ආධිකර්මිකයන් විසින් මේ ඒ වලින් ධර්ම ප්‍රගුණ කරගෙන තියා විසින් මේ ජීවිතයේ හෝ මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලමින් වාසය කරන්න ඕන. අපි ආනාපානසති භාවනාව කළත් පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක් කරගෙන භාවනා කරනවා. ඒකාලෝම ආදී වශයෙන් අරගෙන පටික්කුල මනසිකාරයේ විදවත් පංචස්කන්ධයේ එක අරමුණක් අරගෙන රූප ආරම්මණය අරගෙන භාවනා කරන්නේ අපේ ධාරිදර්ශනාවට පිළිකුල් භාවනා නමනෙහි පෙන්වා දුන්නා. ඇත්තෙන්ම ඒ තුලින් අපි පෙන්වා දුන්නේ මේ ස්කන්ධ පංචකයේම ඇතිවීම නැතිවීම බල බලා සිටින ආකාරය. ඒ ධර්මයේ මතකයේ තියෙනකොට දැන් මේක සිහි වෙනවා ඇති. අප මරණය ගැන සිතපත් කළත් අර නව ජීවිතකයේ කියලා තියෙන මලමිණී ආකාර නමයක් අප මලමිණී භාවනාව මලමිණී අර්ධනසුන් භාවනාව කියන්නේ මේ ඇයිද ඒ විදිහට කළත් අපේ අත්ත වශයෙන්ම මේ පංචස්පාදානස්කන්ධේ ඇති වී නැති වීම තමයි බල බලා සිටින්නේ ඉස්සෙල්ලා රූපස්කන්ධේ පසුව වේදනා ආදී අනිකුත් නාමස්කන්ධවල මේ ආකාරي කොයි භාවනාවක මේ ආකාරයෙන් නිරත වුණත් ඉන්නේ නැතිනම් ඕ ආනාපානෝ කවර භාවනාවකෝ නිරත වුණත් මේ පංචස්කන්ධයේ ඇති වී නැති වීම අපි දකින්නට ඕනේ නිවන් යෑමට මේක හරියට අධ්‍යක්ෂේ නැත්නම් අවබෝධ වුණේ නැත්නම් අපට කවදාවත් නිවන ලැබෙන්නේ නැහැ. දැන් වේලාව විනාඩි 40ක් විතර අප කතා කළා. මම හිතන්නේ මේ පින්වත් අයට මේට වැඩි කරුණු ප්‍රකාශ කළොත් මතක තබා ගැනීමේ ශක්තිය මඳ වෙයි කියලා මම මේ දක්වා කතා කළේ. බොහෝ දුරට භවනා කරලා ප්‍රඥාවක් තියෙන පාරමී ශක්තියක් ඇතයි කියන හැඟීම මනාව උනන්දුවකින් භවනා කළ හැකි අයට නිවන යාමට නිවන් අවබෝධ කර ගැනීමට අපහසුතාවයක් නැති එක්නම් එය එක්කෝ ආයෝපවාද කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් වන්නට පුළුවන් නිසා නැත්නම් තවත් හේතු තිබෙන්නට පුළුවන් අර ආයෝපවාද කර්මයෙන් ගැලවීම සඳහා ඒක සමාවගත යුතු බවයි ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළේ. ඊට පස්ව අපි කතා කළේ නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් සමාධි මාත්‍රයක් පමණක් ඇති කර ගැනීම කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ. ප්‍රඥාවක් දියුණු කරගත යුතුයි ඒ සඳහා අර දාස්‍යාකාර විදර්ශනා ඥාන ඇති කිරීමෙන්ට උපකාර වෙන මෞනමහා විදර්ශනා ඥානයේට මූලික වශයෙන් ඇති සම්මතන ඥානයත් පස්සේ පරිද්ධා ඥානයත් ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානයක් ගැන විමසීමක් කරන්න තියෙනවා. ඊට පස්ව අපි ප්‍රකාශ කළේ මේ විද්‍යාත්මක උද්‍යප්පේ ඥානය ගැන කතා කරන්නට ගොස් මේ සංකප්පන්දේ ඇතිවීම නැතිවීම නොදැක අපට නිවන සාක්ෂාත් කරන්නට බැරි බව. මේ කරුණ ටිකයි අප මේ දක්වා විස්තර කළේ. මේ පිළිබඳව මේ තුන්හත් අයට අහන්න දෙයක් තිබෙනවා නම් දැන් අහන්න. මේ මහත්මයා විමසන්නේ සකලී ආපෝතේජෝ වායෝ වශයෙන් රූපස්කන්ධය මනරින් විමසවාට පසු ඒ හතර හතර පැත්තකට සිටින්න ඈත් කළොත් රූපස්කන්ධය නොපෙනී යනවා ඒකට වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ වේදනාව නොදැනෙන්නේ ඇයි කියන එකයි පතරේ ආපෝ තේජෝ වායෝ 14 අපි සිතින්ම අයින් කිරීම තුළින් ඒ හතර මැනවින් සැලකිලිව දැකන ඇත්ත වශයෙන් පතරේ ආපෝ තේජෝ වායෝ කියන්නේ රූපය ඒ දකින්නේ සිත නාමය මෙතනත් නාම රූප දෙකක් තියෙනවා නාම රූපයෙන් කියීමයි මෙතනත් සිදුවන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ මෙතන නැතිවන්නේ මේ නාමයේ සහ රූපයේ සම්පූර්ණයෙන් වෙන් කළාට පසු රූපස්කන්ධයේ ශරීරයේ නොපෙනී යන්නේ ඇයි කියන එක ගැන අපි මේ කරුණට පාස් කළා මනෝ ස්පර්ශය රූපයේ තුල පැතිරෙන්නේ නැති නිසා රූපස්කන්ධය නොපෙනී බව. මේ මහත්මයාන්නේ වේදනාව නැතිවෙන්නේ ඇයි කියලා. මෙතන වේදනාව කියන එකෙන් අදහස් ගන්නේ අදුක්ඛ වේදනාවයි කියලා මම හිතනවා. රූපස්කන්ධයේ දිවි පවතින දුක් වේදනාවට රූපස්කන්ධය නොපෙනී යාට පසු පවතින හැකියාවක් නැහැ. රූපස්කන්ධයේ එල්ලී පවතින සෝමනස් වේදනාවට හෝ අනිත් උපේක්ෂා වේදනාවට හෝ රූපයේ ඉක්මවාගියට පසු ඇතිවීමේ ශක්තියක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී රූපස්කන්ධයේ නැතිවී ගිය නාමයේ සිට තියෙන හිස් පහසක් බවට පත් වෙනවා. අහසයි සිතයි වගේ කියන ශක්තියක්. එදෙන එන සිිතේ තියෙනවා වේදනාවක් සාන්තිය සිිතේ වේදනාවක්. එතනකොට එතකොට පැහැදිලිවම තේරුම් ගන්න ඕන වේදනාව සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා නැහැ. මේ ශරීරයේ සිිතට නොකෙනෙන ගියත් ඒ නොකෙනෙන ශරීරයේ නොකෙනෙන සිත් ස්වરૂපයේ අර දැනෙනගත් අවස්ථාවේදී ඒ සිත් ස්වરૂපයේ දැනෙන විට සාන්ත වේදනාවක් තියෙනවා සිිත වේදනාවක් තියෙනවා. ඒකයි අපි කියන්නේ එම අවස්ථාවේදී වේදනා සංඥා විඥාන කියන තුන වෙනස් කරන්නේ ඒ ශූන්‍යතාවයේ කියන ඊට පස්ව ඇති වෙන ශූන්‍යතාවය අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ එනික සංස්කාර නිරෝධයේ අත්දැකීම පුළුවන් නේ නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් කියන කතාව. පැහැදිලිද? අපේ මේ දක්වා කියන කරුණෝලින් යම් ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන් වේවි කියලා මම අදහස් කරනවා. මොකද දැන් පොත ප්‍රතිපදිනක් අවශ්‍ය වන්නේ නැහැ. මේකෙන් අත්ය මේ මා කියපු කරුණෝ වලින් පිට අවුල් කරගන්න එපා අපිට මේ ධර්ම නෑ මේ ධර්ම වෙන්නේ ආදී වශයෙන්. අපේ භවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට නැහැ කියන අනිකුත් ධර්ම අපි ඉදිරියේදී ප්‍රකාශ කරනවා. ඒ අත්‍යවශ්‍යම සානම් අපිට නෝල් ඩ්‍රාම අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන් වෙනවා. වරහතේ සම්මා සම්බුද්දස්ස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 සංඛා විභං කේවල මොහනා සංඛාර සම්මාද ගමී සීලක්ඛන්දේ නාන ස්වරෝවිතී අනුස්වරෝපු සබන්න කාලති සෝ භගවා මේ වාමක සංහන්සේ සීලස්කන්ධයෙන් අනුත්තරයි උත්තරීතරයි අසම තමයි ඒහා සමාන කෙනෙක් නෑ එම නිසා උන්වහන්සේ අනුත්තරෝ කියන අනුත්තර පුරුෂ ධම්මසාරකේ කියනවා උන්වහන්සේගේ සීලස්කන්ධයට සමාන සීලස්කන්ධය අන්තිම වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තුලවත් නෑ උන්වහන්සේගේ සෑම කායික වාචික මානසික ක්‍රියාවක් තුළම ඒ සතිපට්ඨාන සීලයටපත් පංචශීලීය සීලේ කැවී තිබෙනවා. ඒ කියන්නේ අන් අය ආරක්ෂා කරන සීලයක් වගේ නෙවෙයි රහතන් වහන්සේ කෙනෙක් තුළ පසේ බුදු කෙනෙක් තුළ සම්මා සම්බුදායනන් වහන්සේ කෙනෙක් තුළ පවත්නා වූ සීලය. මේ සීලයේ උන්වහන්සේලා තුළ පවතින රහස් වූ කෙනෙක් බව අපේ සම්මා සම්බුදායනන් වහන්සේ තුළ දැලසයි. අපි සත්‍යදී සීලය සංසිද්ධිය සීලයක් නිදී ගිය සීලයක් සාන්ත වේදී සීලයක් ඒ පටිච්චසමුප්පාද සීලයෙන් උන්වහන්සේ සමන්නාගතයි උන්වහන්සේගේ සීලයට සම කිරීමට කිසිවෙක් මේ ලෝක ධාතුවේ නැහැ උන්වහන්සේගේ පාත්මස්ස සංවර සීලය ඒ සීලය කියන්නේ උපසම්පදා සීලය පොත්පත්වල දැක්වෙන ඒ ශික්ෂාපද වශයෙන් ගණන 958 කෝටි 50ක් සිත් 6000ක් ශික්ෂාපද එක සම්පදා තීරයකට ඇතුල් වෙනවා. අපි 958 කෝටියක් දාලා 50 ලක්ෂයක් පැත්තකට දාලා 66000ක් විතර කතා කරමු. ආපදේ 66000ක් ශික්ෂාපද ආරක්ෂා කරන්න පුළුවන්. මේ තුනත් ඇයට සංකීර්ණකවත් භාවිතා කරගන්න. 66000 අමතරව 50 ලක්ෂයක් ඊට අමතර එක් කෝටියක් නෙවෙයි 900 අසර කෝටියක් ශික්ෂා සැබෑවක් මේ උපසම්පදාතියේ සම්පදක වෙනවා. ඒ තාර්කාල මහා සීලස්කන්ධයේ නිමාන්තේ සමන්නාලතයි ඉදෙන්න උන්වහන්සේ අකම තමයි උත්තරී කරයි එම නිසා උන්වහන්සේ අනුත්තරෝ කුලස ධම්ම සාරති ඒ ගුණේ අනුත්තර ගුණයක් උන්වහන්සේ සෝ භගවා සමාධිස්කන්ධේන අනුත්තරෝ ඉතිති අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති උන්වහන්සේ සමාධිස්කන්ධයෙන් අනුත්තරයි ඒ සමාධිය පටිච්චසමුප්පාදේ සමාධියෙන් සංසිදී ගිය නිදී ගිය සීතල ගිය සංසිදී වුණු නිවුණු සීතල වුණු සාන්ත සමාධියකින් නිකාන් උත්සජන කෙනෙක්ගේ සමාධියක් වගේ නෙවෙයි. සංසිද්ධිය සදිස්සත්ත්වයේ සමාධිය. උන්වහන්සේට අවශ්‍ය නම් එක ක්ෂණයක් තුළදී ධ්‍යාන කීපයකට සමවදින්නට පුළුවන් ධ්‍යාන කීපයකින් නැගිටින්නට පුළුවන්. බණ කියන විට සාධකාර දෙනා මිශ්‍ර ඒ සාධකාර දීලා ඉවර වෙනකොටම උන්වහන්සේ තුළ ඒ කාලය තුළදී ධ්‍යානයකට සමවදිනවා ධ්‍යානෙ නැගිටිනවා ඊළඟ ධර්ම කොටස ප්‍රකාශ කරනවා. එවැනි මහා සමාධියක් උන්වහන්සේට ලෝකේ යම් සාස්කන්නස්ථාන තිබේනම් ඒ සියලුම කර්මස්ථාන වලින් රූපාවචර වශයෙන් පළවෙන දෙවන තුන්වන හතරවන කියන සියලුම ධ්‍යාන ඕනෑම ස්ථනයක් ඇතිවෙද්දී කිසිම ව්‍යාපාරයකින් තොරව අව්‍යාපාර වශයෙන් ඇති කරගන්නට පුළුවන්. උන්වහන්සේට ඒ වගේම අරූපාවචර සමාධි සෑම එකක්ම එක ස්ථනයක් තුළදී ඇති කරගන්නට පුළුවන්. ඒ කාමාවචර රූපාවචර සමාධි කියනවා. ඒ කාමාවචර සමාධි කියන්නේ සිිතේ තියෙන යහන මට්ටම් වලට පහළ පවතිනා වූ උපචාර සමාධි. ඒකම උපචාර සමාධියක් මේ කෙනෙක් කියලා කරගන්න පුළුවන්. සෑම රූපාවචර සමාධියකම ඒකම සෑම අරූපාවචර සමාධියක්ම කෙනෙක් කියලා කරගන්න පුළුවන්. ඊට අමතරව විදර්ශනා සමාධිය එක ක්ෂණයකින් එක මොහොතකින් ඇති කරගන්නත් පුළුවන්. ඊට අමතරව උන්වහන්සේට අර්ථ සමාපත්තිය වලට ඕනෑම අවස්ථාවකදී සමවදින්නට පුළුවන් ඕනෑම ධ්‍යානයක අර්ථ සමාපත්තිය තුළින් ඊටත් එහා නිරෝධ සමාපත්තිය සමවැදිලා අවස්ථා ඒ හැර දවස් හතරකට වැඩිය ඒ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි අවස්ථාවක් නැහැ. ඊට අමතරව උන්වහන්සේට අරහත්ඵල සමාපත්තියෙන් ඕනෑම අවස්ථාවක ඉතින්නට පුළුවන් විකර්ෂණයක් තුළදී මේ සමාධියෙන් වලින් උන්වහන්සේගේ ඒ සමාධි ශක්තිය තුළින් තමයි අර ඇඟෙන් නමෝ කුස්ස දිවාසරාය නමෝ නමෝ ගෝතම සංගුණාය නමෝ නමෝ නන්ද කුලනමාය නමෝ නමෝ සාක්ෂි වන්දනාය ශරීරෙ පිට කරන්නට නම් තීජෝ හතරවෙනි පසනේ ධානයට සම්බන්ධින්නට ඕන. ඒ නැගිටින්නට ඕන නැගිටලා අදිස්ථානයක් ගන්නට ඕන මගේ ඇඟෙන් මෙතුමන ප්‍රමාණයක් දින්තර මෙතෙක් දුරට වීදේවා කියලා. නැවත හතරවෙනි ධානයට සම්බන්ධින්න ඕන ඒ නැගිටින්න ඕන එතකොටයි ඇඟෙන් දින්තර පිටවන්නේ. ඒක නිකන් හතර වෙනි ධ්‍යානයක් නෙවෙයි. ඉති ලැබීමට තාන් වශී කරන ලද 16 ආකාරයෙන් සුදුන කරන ලද සමාධියේ වශයෙන් පවස්නාව හතර වෙනි ධ්‍යානයක්. ආපෝකසිනියේ දේශයෙන්ම සමුවදින්නට ඕනේ වතුරින්ම පිට කරන්නට නම් ඒක හතරවෙනි ධ්‍යානයේ නැගිටලා අධිෂ්ඨාන කරන්න ඕනේ මගේ ඇඟෙන් වතුර පිට වෙන්න මෙතෙක් දුරට මෙකමන ප්‍රමාණයක් කියලා. ඊට පස්ව නැවත හතරවෙනි ධ්‍යානයට සමවදින්න ඕනේ. ඒ නැගිටින කොටයි වතුර ඇඟෙන් පිට වෙන්නේ. මේක කොයිතරම් දීකින් වේගයෙන් ක්‍රියාත්මක කරන්නට උන්වහන්සේට හැකිද කිව්වොත් බලාගෙන ඉන්න මිනිසුන්ට ඇඟෙන් ගලාගෙන යන ගින්දර ඇඟෙන් ගලාගෙන යන වතුර එකවර එකවර සිදු වෙනවා නම් එක ඇහැකින් එක වතුර කඳක් පිට වෙනවා අනිත් ඇහෙන් ගින්දර කඳක් පිට වෙනවා එක සංසිඳුරකින් එක ගින්දර කඳක් පිට වෙනවා අනිත් සංසිඳුරෙන් වතුර කඳක් පිට වෙනවා ඉතින් රෝම කූපය රෝම කූපයක් පාසා එක එක රෝම කූපයෙන් ගින්දර පිට වෙනවා අනිත් රෝම කූපයෙන් වතුර පිට වෙනවා මෙවැනි මහා පාඨකාරයක් දක්වන්නට ඒ අතර තිබෙන විශ්මිත බුදු රූපයක් නොවලා ඒ බුදු රූපයේ තිබෙන දෙවෙනි සාධනාවක් පෙන්වන්න පුළුවන් සමත් මහා සමාධියක් උන්වහන්සේට තිබෙනවා. මේවා ඕක්නේ ඒක මහා සමාධියකින් සමන්නාගත සම්මා සම්බුද්ධ රත්නය. මේ මහා කරුණා නිදානයේ ඒ මහා කරුණා සාගරය, ඒ මහා ප්‍රඥා ආශ්‍රය ඒකාන්ත වශයෙන්ම අනුත්තරයි සමාධි ඛණ්ඩයෙන් මේ ආත්ම කෙනෙක් තුන් ලෝකයේ ඔතනකවත් නැහැ. ඒ බැවින්ම උන්වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම කාර්කේ අනුත්තරයි. මම ධර්මය කියාගෙන යනකොට මම හදවතින් ධර්මයේ දේශනා කරන්නේ ධර්ම ප්‍රවාහයන් හදවතින් ගලාගෙන යනවා. ඒ ගලාගෙන යෑම හදිසි නතර කළොත් එලෙසින්ම ගලන්නේ නැහැ. දැන් අපි අනුස්සරෝ කුසධම්මසාරකී කලාවට සාක්ෂි කරදී දැන් යහන්නේ බුද්ධ සංහිද්ධ කියන කීරෙන්නේ. මේකයි ඒකයි කඩිනුත් තරපේතන හනතර කරන්න කියනවා. අවශ්‍ය අනුස්සරෝ විනය කුසධම්මසාරකී විනය විස්තර වීමක්ද අවශ්‍ය බුද්ධ සම්බුද්ධ කියන එක විස්තර කිරීමයි. එහෙමනම් එහෙම අපට කතා කරන්නට පුළුවන් කෙටියෙන් කෙටියෙන්. ධර්මයේ දලා යාම හදවතින් මතුවීම එතකොට නතර වෙනවා. අත්පාඩම් කරලා ත්‍රිපිටකයේ මෙතන මා වමාරනවා නෙවෙයි. ඒක මතක තබා ගන්න. කිසිම ධර්මයක් අත්පාඩම් කරලා මෙතන මම වමාරන්නේ නැහැ. හදවතින් මතුවන ධර්ම අපි කියන්නේ ඒ වාට පරිපෝෂක ධර්ම පැමිණාට පස්සෙ ඒ ගලා යන නතර වෙනවා. ඊළඟට මේ මෑණියෝ අහවේ බුද්ධෝ සම්බුද්ධෝ කියන දෙක අතර මෑණියෝ තරහ ගන්නවා. දැන් එතුණා හිතසකට <laughs> ඒක මෙනෙහි කරන්නේ මට ඇති වුණ අතරහ සිතක් කියන්නේ සදෝ සම්මාදිත්තං සදෝ සංකිට්ඨං තීපජානාති. පරාසිතක් ඇති වුනහම නසතුරු සිතක් ඇති වුණා. නසතුරු සිතක් ඇති වුණා නසතුරු සිතක් ඇති වුණා කියන්නේ ඒකකොට අපි නතනස්සම චිත්තානුපස්සනා භාවනාව කියන්නේ. එහෙම තමයි යකාතරින් ඔය ආකාරයේ වැඩි සිටින එක සාමාන්‍ය ගතියක්. නෝ ඒක ගැන කවුරු සමනාකවන්නත් එපා, මෑණියවත් වන්නත් එපා. හොඳයි. අපි අනුස්තරෝ කියන කිසිදු වචන දෙකක් කියලා නේ අපි සම්මා සම්බුද්ධම කියන සම්මා සම්බුද්ධෝ සබුද්ධෝ වචන දෙකක් ගුණ දෙකක් එතන පොත්පත් වල හැටියට විස්තර කරන්නේ බුද්ධෝ කියන එකක් සම්මා සම්බුද්ධෝ කියන එකක් නෙවෙයි අප දකින වෙනස නම් ඒක පොත්පත් වල දකින වෙනස නෙවෙයි බුද්ධෝ කියන එකෙන් අත සම්මා සම්බුද්ධෝ කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙකුගේ උපදේශය ප්‍රායතවම පරෝපදේශ සහිතව සියම් වූ ඥානයෙන්ම මේ ලෝකයේ යම්කා දසිතු ධර්මයන් ඇද්ද ඒ සියලුම ධර්මයන් අවබෝධ කළා කියන එක. අභිඤ්ඤේ අභිඤ්ඤාතං විශිෂ්ඨ ඥානයෙන් දතේතු ධර්ම ඇද්ද ඒ සියලුම විශිෂ්ඨ ඥානයෙන් දතේතු ධර්ම පරෝපදේශ සහිතවම සමාධියම නුවණින් අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියන්නේ. අභිඤ්ඤේ අභිඤ්ඤාසං භාවේ තබ්බංච භාවිතං භාවිතාකලේසු සියලුම ධර්ම සමාවිසින්ම භාවිතා කළා සමත සහ විපස්සනා ප්‍රධාන වශයෙන් තවත් රාශියක් කරුණු තියෙනවා පාරමී උපපාරමී පරමර්ථ පාරමී වශයෙන් සමති සම්පාරමී ධර්ම ඊට අමතරව තව විශාල කොටසක් ඉහි අන්තර්ගත වන ධර්ම කරුණු තිබෙනවා ඊළඟට පහා සත්තම් පයිනීනම් ප්‍රධානී කලේසු යම් සාධර්මයක්ද ඒ සියලුම ධර්ම උන්වහන්සේ ස්වයම්බෝ ඥානින් ප්‍රහාණය කළා දෙමින් උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ. මේදී අපි කතා කරනකොට තේනවා විචිත්ත ඥානින් අභිඥීය ධර්මයක් තමයි දුක්ඛ සත්‍යය. ඒක අවබෝධ කළා. පහකට ධර්මයක් වශයෙන් අන්තර්ගත වන එක ධර්මයක් තමයි සමුදය සත්‍ය ඒක සහානය කළා. වැඩි යුතු ධර්ම අතරින් එක ධර්මයක් තමයි මාර්ග සත්‍ය ඒක වැඩුවා එසේම සාක්ෂාත් කළ යුතු යන්තා ධර්ම ලෝකයේ ඇද්ද ඒ සීලෝම ධර්ම සමාධියම ඥානය ස්වයං භූත ඥානයෙන් පරෝපදේශ සහිතවම පරවත්කාරයෙන්ම අවබෝධ කළ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියනවා ඒ අතරට ගණන් ගණනවා අසංගත නිර්වාණ ධාතුවක් විදුහද ශක්තියක් මේ ආකාරයෙන් දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාවත් යන චතුරාර්ය සත්‍ය ධර්මයන් පරෝපදේශ රහිතව අවබෝධ කොට වදාළ දෙමින් ඒ සම්මා සම්බුද්ධ රත්නයේ අපි සම්මා සම්බුද්ධෝ කියලා අත්හා කරනවා වන්දනමාන පූජා සත්කාර පවත්වනවා මේ අමතරව ලෝකයේ යතයුතු යම්සා ධර්ම ඇද්ද සම්මිත්‍රා ඥානෙ ඒ සීලොම ධර්ම මනමින් ගත යුතු සෑම ආකාරයකින් අවබෝධ කළා එබැවින් සම්මා සම්බුද්ධයි. අන්න ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්න ඒ මහා කරුණාවෙන් අන්න අයගේ නිවන් මඟ පෙන්වා දීමේ අභිලාෂයෙන්ම අන්න අයට ওই චතුරාර්ය සත්‍ය අවබෝධ කෙරෙවු නිසා උන්වහන්සේ බුද්ධයි. තමා පරෝපදේශ දහිතව මේ ධර්මයේ අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධයි අන් අයට ඒ ධර්මයේ අවබෝධ කිරීම නිසා චතුරාර්ය සත්‍ය තෙන්නා දුන් නිසා අන් අය නිවන් මඟට යොමු කළ නිසා නිවනටපත් කළ නිසා උන්වහන්සේ බුද්ධයි ඒ විදිහටයි ඒකේ සරල තේරුම මා එදා බුද්ධෝ කියන වචනය අල්ලා දේශනය කළා මා හිතන්නේ පැයකට පමණ විස්තරයක් ඊට අමතරව තව කරුණු රාශියක් තියෙනවා ඔය කෙටි අදහස් දෙකේ වෙනස තේරුම් ගත්තොත් ප්‍රමාණවත් ඇති කියලා අප හිතනවා. තව මොනවාද ප්‍රශ්න? විද්‍යාවේ පන්තිවල නිගමනය කරන බුද්ධ කියන එකට අපි නෝන් ගන්න නැහැ. බුද්ධ කියන්නේ අත් වශයෙන්ම බුද්ධිය කියන අදහස විශිෂ්ට ඥානය කියන අදහස. එතකොට පංචවිද නීය මන්දේ නෙවෙයි. ඒකට හැමදේම අර අදන් සෑම ධර්මයක්ම අන්තර්ගත. හැබැයි දැන් ওই මහා ඥානකාරයෝ කියන බුද්ධ නෙවෙයි. අපසන්නාසම්. සාපස්ස කියනවා. අවස්ථාවේදී පාප තුනම වාගේ මට කියන්න ඇති. අය ඒක. කියන අවස්ථාව. මෙහෙමයි මේ මේ අහන ප්‍රශ්නේ එකයි අපේ භවනා කරගෙන යනකොට එක් අවස්ථාවක් ඉඳලා තේනවා මේ අපේ ශරීරයේ අපේ සිතට නොඇතිහි යන සත්‍යයක් නොපෙනී යන සත්‍යයක් අන්න මේ අවස්ථාවේදී අපට ශබ්ද ඇහෙනවද හුළඟ වැදෙනකොට ඒක දැනෙනවද කියන එක ප්‍රශ්නේ මේක වෙනස් වෙනවා එක එක්කිනාගේ සත්‍යය යන සමාගයේ සමත මට්ටම අනුව සමාධි මට්ටම අනුව එතකොට සියල්ලම නොදෙනින්න පුළුවන් කුලඹෙන්නෙත් නෑ සද්දයෙන්නෙත් නෑ කොහෙද දන්නෙත් නෑ මහා ගැඹුරු ආකාශයක අධික ආකාශයක සිත පවතිනවා එවැනි සත්‍යයක් සමාධියේ සමාධි මට්ටමට අනුකූලව. තවත් කෙනෙකුට පහළ පහළ සමාධිවල ඉන්න කෙනෙකුට බාහිර ශබ්ද ඇහෙනවා. නමුත් ඇහෙනකොට ඒ ශබ්ද තුලින් සිත කැඩෙන්නේ ඒ ශබ්ද කරා සිත දිවෙන්නේ ඇහිමෙන්ම අර සුති සුතමත් සම්භවිස්සාමි. ඇහිීම ඇසීම මාත්‍රයෙන්ම නවතිනවා. අන්දා මේ ශරීරයේ විශ්වාස සමහර විට දැනෙනවා සුලං හැමීම වගේ. ඒ අර ලාභාල සමාධි මට්ටම් තියෙන අය. ගැඹුරු සමාධිමට්ටම් තියෙන අයට එවැනි සත්‍යයක් උද්ගත වෙන්නේ නැහැ. නමුත් ඒක තුළින් අර සමාධිය සිල වෙන්නේ නැහැ. හැදෙන්නේ වෙනස් වන්නේ. ඒකයි ඒකේ ගැටි. ආකාශ ප්‍රවාහයෙන් යන්නේ ප්‍රවාහයෙන් ඉතනම මේ මේ මහත්යාන ඊළඟ ප්‍රශ්නේ මේ මොන කර්මස්ථානයක් තුළින් ධ්‍යානයක් ලබාගත්තොත් ඒ සෑම ධ්‍යානයක්ම එක සමානද කියන එක. කෙටියෙන් කියනවා. එන්නේ දැන් ඒක බොහෝ දුරට පළවෙනි ධ්‍යානයේ අංග විතක් විචාර වේශික ඒකාග්‍රතාව සහිතපත් මධ්‍යානෙ කියන්නේ කියන්නේ කොයි ධ්‍යානයකින් කොයි කර්මස්ථානයකින් පළවෙනි ධ්‍යානෙටපත් වුණත් ඒ ධ්‍යාන අංග සමයි. නමුත් ඒකේ වෙනස්කම් තියෙනවා. වෙනස්කම් සිදුවන්නේ මේමය ධ්‍යාන වර්ග හතරක්. ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරිය සමාධි, විමර්ශන සමාධි. දැන් අදාළයි. ඡන්දේ පාදක කරගත් සමාධිය, චිත්ත පෙරට කරගත් සමාධිය, වීර්ය පෙරට කරගත් සමාධිය, විමර්ශාව, ප්‍රඥාව පාදක කරගත් සමාධිය. මේ සමාධි හතරට අනුකූලව ඒ ඒ පළවෙනි ධ්‍යානෙ වෙනස් වෙනවා. එකම නෙවෙයි. එකම පළවෙනි ධ්‍යානෙ නමුත් ඒක ලබාගත් ආකාර අනුව ඒ ධ්‍යානයේ ස්වરૂපය වෙනස් වෙනවා. එහෙම ස්වરૂපේ වෙනස් වන්නේ නැත්නම් මේ හතර ආකාරයක් නෙවෙයි නම් ওই විදිහට වඩන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉද වික්ඛවේ වික්ඛෝ චත්න සමාධි ප්‍රධාන සංඛාර සමන්නාලතන් නිද්දිපාදං භාවේති. මේ චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාලතන් ඉද්ධිපාදම් භාවේති විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති වේමස්ස සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති මෙලෙස බුදුරජාණන් වහන්සේ වදාළ ඡන්ද සමාධිය පෙරට කරගෙන ඡන්ද සමාධිය වඩන්නේ චිත්ත සමාධිය පෙරට කරගෙන ඒ ඉද්ධිපාද ධර්මයේ වඩන්නේ විරිය සමාධියත් එසේම වේමස්ස සමාධියත් පාදක කරගෙන ඒ සමාධිය වඩන්නේ කියලා එතකොට මේ සමාධි මට්ටම් ඒ අපි කියලා දෙන්නම් කරන්න පුළුවන් ආකාරයට සංඝ සමාධි චිත්ත විරේ විමර්ශා සමාධි හදන ඒ සමාධි හතරෙන්ම ආකාර හතරෙන්ම උදාහරණයක් කියන්නේ පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. ඡන්දයෙන් උපදවන, චිත්තයෙන් උපදවන, විරයෙන් උපදවන, විමර්ශාවෙන් කරන උපදිනවා. දැන් ඒ ධ්‍යාන හතරක් පළවෙනි ධ්‍යානෙ ලබන ආකාර. ඒ හතර හතර ආකාරයක් ධ්‍යානෙ මට්ටම් හතරක්. අවබෝධ හතරක්. ඊට අමතරව කර්මස්ථානයේ අනුව මේ ධ්‍යානයේ තියෙන සත්‍යය මඩක් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒක අර විහා කම්මස්ථානයේ තියෙන මහා පුණ්‍ය ශක්තිය නිසා. ඒ කියන්නේ අපි හිතමු පටවි කෂණයක් අරගෙන මේක පටවි කෂණේ නම් මම පටවි පටවි පටවි කියලා මෙනෙහි කරලා භාවනාවක් කරලා ධ්‍යානයක් ගන්න කිසිම පිනක් නට නෑ. නිකන් පටවි පටවි කියවට පිනක් නෑ. ඒ වෙනේ අපි හිතමු කරුණා භාවනාවක් පාද කරගෙන සියලු සත්‍ය දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා කියලා භාවනා කරන. අර පටවි පටවි පටවි කියපු කිසි පිළිදෙට වැඩිය සියලු සත්‍ය දුකින් මිදෙත්තා දුකින් මිදෙත්තා කියන කරුණා හද පෙරදරුවේ ජීවිත කුසල් සහගතයි තේරුණාද ඒ වගේම තමයි මෛත්‍රී සහගතයි අන්න ඕවා නිසා මේවා ගැඹුරු කාරණා සරණ සියුම් කාරණා ප්‍රඥා අසක් නැත්නම් මේ මං කියපු කාරණා වල අත්‍යත්ත වෙනස ලකින්නට සමහරට බෑ ඒක කරලා බලන්න වෙන සැත්තද නැත්තද කියලා ආනාපාන සතියේ පළවෙනි සමාධි ධ්‍යානයට සමවදින්න ඒ එක්කම නැගිටපු ගමන්ම මේ මොකද්ද මෛත්‍රී භාවනාවේ සමාධිය සමවදින්න මුළු විශ්වය කරාම මෛත්‍රී පතරවලා ඒක පුද්ගල වශයෙන් නෙවෙයි දිශා වශයෙන් නෙවෙයි සත්‍ය කොටස වශයෙන් නෙවෙයි සත්‍ය ලෝකයේ තියෙන සියලුම සත්‍යයන් අරමුණු කරමින් පළවෙනි ධ්‍යානයට සමවදින්න එතකොට මාපීතිකයේ වෙනස තේරෙයි ඇත්ත දකින්න ඒක නිසා ඒ ඒ සමාධිය වල තියෙන වෙනස්කම් ඒකට කියන්නේ ගුණාත්මක අගය වෙනස් වෙනවා. එකාටකින් ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අනුව ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒක ලබන ආකාරය අනුවත් ඒකේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒකට ගන්න කර්මස්ථානයට ගන්න අරමුණ අනුවත් ඒකේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒකයි අර සුභූති මහරහතන් වහන්සේට මේ සුභූති මහරහතන් වහන්සේ කියලා මහරහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. හැම රහතන් වහන්සේ කෙනෙකුටම දන් දෙනවා මේක පිනන්නේ ලැබෙන්නේ. නමුත් සුභෝති මහ රහතන් වහන්සේට දුන්න දාණය අනිත් දාන රහතන් වහන්සේලාට දුන්න දාණයට වඩා පිනක් ලබා දෙන. හේතුව මොකද? උන්වහන්සේ පින්නපාත පිළිගන්න සෑම වෙලාවෙම මෛත්‍රියෙන් පළවෙනි ධ්‍යානෙ හෝ පළවෙනි ධ්‍යානෙට සමවැදිලායි හැම වෙලාවෙම ධ්‍යාන ධ්‍යාන පිළිගත්තේ. ඒ පුණ්‍ය ශක්තිය නිසා අරක වැඩි වුණා. ඇත්ත වශයෙන්ම රහස් පිටක් තියෙන සෑම පුත්‍රේ ගාවම අටුම වශයෙන් දෙවන ධ්‍යාන සිට නිරන්තරයෙන් අකණ්ඩ ලෙස අවිච්ඡින්න ලෙස පවතින ධර්මයක්. ඒක නොසලන දෙවන ධ්‍යානයක්. ඒක අකුප්පාචිතු විමුක්තිය. නොසලන සිතක්. හැම වෙලාවෙම දෙවෙන විතක්ක ਵਿਚාර සංසිඳීගේ අනිත් දෙව ඒ අංගයන් සමන්නාගතු දෙවන ධ්‍යාන මට්ටමේ සම්බන්ධකම සිට පවතින. කතා බහ කරන විට නැර ක්‍රියා කරන විට හැර නිකන් ඇස් දෙක පියාගත් ගමන් දෙවෙනි ධ්‍යාන සම්බන්ධයි. ඒ දෙවෙනි ධ්‍යාන தත්ත්වයේ සෑම රහතන් වහන්සේ කෙනෙක් තුළ සිටෙද්දී අර පළවෙනි ධ්‍යානයේ මහත්ී ධ්‍යානයේ පාදක කරගත්තු ආධාන පිටේශලා ඒ දානේ මහත්ඵල මහානිසංස කරගෙන දෙනවා. ඇත්ත වශයෙන්ම මේ මේ ගල්ලන්න ඕවා කියලා ඉති වැඩකුත් ඔය දෙවන ධ්‍යානයේ කතාව ඇත්ත වශයෙන්ම බුද්ධ ඥානසු දේශනා කරලා තියෙනවා. මේ සම්නිපති නරණම් වූ වික්‍රේ ද්වයං කර්මීයක්. මහණෙනි උඹලා එකතු වුණාට පස්සේ දෙකක් වෙන එකක් කරන්න. මේකෙන්වත් ඈත් ඒක කරන්න ඕනේ. ඒකයි මම එහෙම එහෙම කරනවා නම් මේ වචනේ කියන්නේ නැත්නම් සනිපදානංගෝ භික්ඛවේ ද්වයං කර්ණීයං. මේ ඒක රාශිය වය විසින් දෙකෙන් එකක් කරන්න ඕන. මේ ඇස් එහෙම කරනවා. අපි කිව්වොත් ඒක. භාවනාවේ ඉතනම නේද? ධම්මීවා කතා අරියෝවා කුසී භව. ධාර්මිකව කතාවක් නැත්නම් උතුම් වූ සෝස්නිම් භාවයක්. අරියතු සිංහය. ඉස්මත් කතා කරන්න ධාර්මික කතා නැත්තම් පටිච්ච විද්‍යාවේ විශ්ලේෂණය. ධම්මීව කතා අත්‍යත්නම් අරියෝවා තුෂ්ණී භාව අරියෝවා තුෂ්ණී භාව කියන්නේ යම් කිසිවක් නෙවෙයි අර රහතන් වහන්සේගේ සිත තුළ තියෙන කිසිවක් නැතිදී තියෙන විශ්වසල සිත මේක අටුවාවක් නැනවීම කියන සත්‍ය වශයෙන් ඇත්තම කියන අරියෝවා තුෂ්ණී භාව කියන්නේ දෙවන ධ්‍යාන සිතේ කියන්නේ හරිද එහෙමත් අටුවාව එක්කෙන් දිනන් නිවැරදි වශයෙන් මේ කතාව විවරණය කරලා තියෙනවා කොහොම විවරණය කරන්නේ නැහැ ඒක කරලා තියෙනවා හොඳයි නේ? ඔව්. ඉතින් මොකද ප්‍රශ්නයක් තියෙනවා? අස්තනා සමාධිය කියන්නේ දැන් සමාධියේ මට්ටම් තියෙනනේ උපචාර සමාධිය අස්තනා සමාධිය කියලා. ධ්‍යාන චිත්තවලටයි අස්තනා සමාධිය. එන එකක් නේ අස්තනා සමාධිය. හැම ධ්‍යානයකටම අස්තනා සමාධිය කියලා තමයි අපි ප්‍රකාශ කරන්නේ. පොතවල තියෙන්නේ. ඔව් නේ අර වැටෙන් බලන්න මොකක්ද දැනගන්න ප්‍රශ්නේ මම මේ ප්‍රශ්න දෙකක් දෙකකින් අහනවා එක දෙකකටම එකවරනම් උත්තර දෙන්න බැරි නිසා එකකට උත්තර දීලා හිටින්න අපිට ප්‍රශ්නේ මේ මොකක්ද මෙයන්නේ විතක්ක ਵਿਚාර දෙකම පළවෙනි ධ්‍යාන සංසිඳනවා කියන එකයි අභිධර්ම ක්‍රමයේ වෙන එකක් සූත්‍ර ක්‍රමයේ වෙන එකක්. අපි කතා කරන්නේ අභිධර්මයේ අරපිට සබාවෙන් නෙවෙයි ශ්‍රී මුක පාට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පදනම් කරගෙන පත්‍යක්ෂ වශයෙන් ප්‍රායෝගික වශයෙන් අගයක් දැක්වීම. උදාහරණයක් මා කතා කියන්නේ. අපි හිතා නිකන් නංගර කියලා ඉස්කෝලේ මහත්තයෙක් මේ බණ්ඩාරගෙම එයා මහණ වුණා. ඊට පස්සේ එයා මෛත්‍රියෙන් පළවෙනි ධ්‍යානෙට පත් වුණා. මා හොඳට දන්නවා. ඉතින් මෛත්‍රියම භාවනාව සිඳපාටි කියා මෛත්‍රිය මිහි කියා. එහෙම ඉඳලා මම ඉතින් මෛත්‍රිය ටික දවසක් ඉඳලා මොකක්වත් ධර්මයේ දන්නේ. මට දෙවෙනි ධ්‍යානයේ පිටපත් වේවා කියලා අධිෂ්ඨාන කළා. මට ඇවිල්ලා කියනවා මේ පුද්ගලයා මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ විතක් විචාර දෙක එකවරම හිඳලා කියන්නේ. අභිධර්ම කරන මං කියනවා අභිධර්ම ක්‍රමයේ මිනිමයි සූත්‍ර ක්‍රම අලවන්න අභිධර්ම ක්‍රමයේ වැරදි සූත්‍ර ක්‍රම හරි කියලා ඒකායනික වශයෙන් තවත් මට දැනගන්න ලැබුණා කීප දෙනකින් අපේ උපදේශනා කටයුතු කිරීමේ දෙකක් විචාර දෙක ඉස්සරවම දෙවන ධ්‍යානයේ සංසිදී යනවා. නමුත් අපට අවශ්‍ය නම් හරිද? ඒ අපේ අවශ්‍යතාවයන් එක විතක්කයේ විතරක් සංසිඳව දෙවන ධ්‍යානයට පත් වෙන්න පුළුවන්. හරිද? ඒක අර විතක් විචාර සංසිඳීම තරම් අපහසුත් නෑ. ඒ දෙකම එකයි. ඉතින් මෙහෙමයි කරන්නේ විතක් ਵਿਚාර පීස්කේ කර්මජාතය පළවෙනි ධ්‍යාන සමාදිනවා සමවැදිලා නැගිටල අධිෂ්ඨානයක් කරනවා මට විතක්කේ සම්පූර්ණයෙන්ම නිවි ගොස් සංසිදී ගොස් හරි දෙවන ධ්‍යානයේ සිටපත් කරන ආකාරය පැහැදිලිවම අවබෝධ වේවා කියන අරමුණේ ධ්‍යානාංග පහම විමසීම සහ සිටින මොකක් හරි අරමුණේ එතකොට අපිට විතක්කේ මෙහෙම තියෙනවා විචාරය තියෙනවා පීතිය තියෙනවා සුඛය ඒකද්දතාව තියෙනවා පිළිසෙ විතක්කේ මෙහෙම පිළින පහනක් නිවනවල නීලකොත් අනිත් සංග හතරෙන් සමන්නාල වේච දෙවෙනි ධ්‍යානෙට පිටපත් වෙන එක තියෙනවා. ඊට පසුව අපට අවශ්‍ය නම් ප්‍රීතිය ඊළඟට කපන්න පුළුවන්. එතකොට ඒක ඒකවත් ධ්‍යානය. මේ දෙක නිසායි අභිධර්ම ක්‍රමයේ හැටියට ධ්‍යාන පහකුත් සූත්‍ර ක්‍රමයේ හැටියට ධ්‍යාන හතරකුත් දේශනා කරන්නේ සූත්‍ර පිටකේ පුරාම තිබෙන්නේ ධ්‍යාන හතරයි අෂ්ට සමාපatti ගැන කතා කරන්නේ. ওই නමයක් ගැන කතා නෑ ප්‍රායෝගික වශයෙන් ඉන්නේ විතක් ਵਿਚාර දෙක එකවර සිදී යාමයි අවශ්‍ය නම් පමණක් අපිට විතක්කේ කපල ඊට පස්සේ ਵਿਚාරය කරන්න පුළුවන් ඒක අවශ්‍ය වෙන්නේ ඕන නම් කරන්න පුළුවන් අපි එහෙම කෙරුවා අපිට දැක්කයි දෙකම හරි බව තවම වැරදි වචන ඒ ප්‍රශ්න කරන්නේ ආ රහසින්ද පවර්ණ කරදි කියන්නේ තේන්නේ සාධාන් කියනවා කියන කතාව. උන්වහන්සේගේ පාපකාරණරමේ පාපකරණේ රහය භාවයි සිටී අරහන් කියලා තියෙනවා. සාසනයක් පවත්න ප්‍රතිශාලාන් කියනවා. මේක ඇත්ත වශයෙන්ම මම ඉස්සර භාවනා කරන්න ගියාම හිතුණා මේ හොඟක් ඉස්සර. ඇයි මේ බුදුහාමුදුරන් මෙවැනි නිග්‍රහවන වචනයක් ප්‍රකාශ කරලා තියෙන්නේ? උන්වහන්සේ රාජින්වත් පවත්න ප්‍රතිශාලාන් අරහත්. මේකේ පස්සුවට අපිට දැනගන්න තිබුණා සූත්‍ර පිටකේ බලනකොට එක්තරා බ්‍රාහ්මණයෙක් උන්හා බුද්ධ පරිවේශක බ්‍රාහ්මණය කියලා උන්ට නම තබලා තියෙන්නේ මාස 3ක්ම බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කළා මොකද්ද තියෙන වරද මොකද්ද තියෙන වරද කියලා අහන්න හරියට සේනලක් ගමන් කරනවා මිනිස්සු වරදෙන් ගියාම බුදුරජාණන් වහන්සේ ළඟම ඒ මානසිකයක් දන් ටිකක් දෙනවා ඒ මනුස්සයා ඉතින් දාන දෙන්න තැන දීලා දාන කිරි ගන්න හැටි බලා ඉන්නවා. ඊට පස්සේ අතසෝදන හැටි බලා ඉන්නවා. පාස්ලි වේලම් සුභහත් මේ සිත දාන හැටි බලා ඉන්නවා. ඒක කල්කේ දාන හැටි බලන්න කොටින්ම කියවන සෑම ක්‍රියාවක් දෙකම මනා පරික්ෂණයකින් යුතුව මේ මේ බුද්ධ පරික්ෂක කියන රාත්මනය බලන්න ඉන්නවා. දැන් ඉතින් බණ කියන හැටි බලන ඉන්නවා නැගිටින හැටි බලන ඉන්නවා කඩින හැටි බලන ඉන්නවා ඊළඟට ගන්ධ කුඩිය කියන්නේ හැටි ඇති පිළිකැටි කියන හැමයි කම බලන්න හිටියා බලන්න ඉඳලා ඉඳලා ඉඳලා මේ මාස තුනක් බලන්නේ බරපතල යන්නේ කොයි විදිහටද මේක සිදුවන්නේ කියලා. එන්ටේ ධාක්මණයට මාස තුනක්ම ගත වුණා. උන්වහන්සේගේ කිසිම කාය සමාචාරයක් කිසිම වාචික සමාචාරයක් සමාචාරයක් කිසිම මනෝ සමාචාරයක වරදක් දක්න්නට ලැබුණේ අනේ උන්වහන්සේ තුල රහසකින්වත් කිසි කෙනෙකුට නොදැනෙන අන්දමකින්වත් කිසිම සායක වාචික මානසික වරදක් නැහැ නේද කියන එක ඒ සූත්‍රයේ දැක්වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා පරිසුද්ධ කාය සමාචාරෝ අනිකෝ මේ මානෙනි එක්කවේ බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ගරවා අරහං සම්මා සම්බුද්ධ කියලා වචන ගොඩක් කියනවා. පරිසුද්ධ කාය සමාචාරෝ පරිසුද්ධ වචී සමාචාරය පරිසුද්ධ මනා සමා මනෝ සමාචාරය මම මේ කය කයෙන් වචනයෙන් සිතින් කියන දිරිලෝම ක්‍රියා පිරිසිදුයි මේක එහෙම දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මට කිසිම තැනක බය වෙන්න දෙයක් නැහැ මහණෙනි මගේ පිරිසිදු මනෝ සමාචාර අපිරිසිදු අහවල් එකක් තියෙනවා කියලා කිසිම කෙනෙක් මේ සතර දුකේම සිටී කියලා කිසිම වචී සමාචාරයක් කිසිම මනෝ සමාචාරයක වරදක් තියෙනවයි කියලා මුළු ලෝකයේ විශ්වය පුරා කිසිවෙක් මට චෝදනා කරයි කියලා මට කිසිම සැකයක් බියක් නෑ මානනි. අන්න ওই පදනමින් තමයි සාසින්දෝ පාකුණ කළ බැවින් අරහත් කියලා කියන්නේ. එහෙම නැතුව මේ වංචාවට සමායාසාටි වලට කියන කතාවක් නෙවෙයි රහසින්දු කියන්නේ. ඔන්න ඔය අවස්ථා දෙක පාදන පාද කරගෙන විසුද්ධි මාර්ගයේ ලියපු අය ඔය පොත් ඔය කරුණ කියන්නට ඇත කියලා අපි විශ්වාස කරනවා.